ඒ සිනමා කර්මාන්තය කියන්නේ. ඒ සිනමා කර්මාන්තය තුළ නිර්මාණය වුණු නිර්මාණාත්මක කලාකෘති අදටත් අපේ අපේ සිංහල සිනමාවේ ආදරණීය මතකයන් විදිහට සැලකෙනවා. මේ මතකයන් අපිව රසවත් කළා විතරක් නෙවෙයි අපේ සිනමාව පෝෂණය කළා. නමුත් අද එහෙම සිනමා කර්මාන්තයක් තියෙනවාද කියන ප්‍රශ්නාර්ථය තුල අපි ඉඳගෙන අද නිර්මාණය වෙන සිනමා පට පිළිබඳ විවිධාකාරයෙන් සමාජික කතා බහ වන යුගයක ලාංකීය සිනමාවේ ඒ මතකයන් අපි ආවර්ජනය කරනකොට 40 50 60 70 80 කියන දශකයන් තුල අපිට තිබුණු ඒ ආදරණීය සිනමා නිර්මාණ අතර ඉන් පසු නිර්මාණය වුණු අද දක්වාම නිර්මාණය වෙන සිනමා කෘති පිළිබඳවත් අපි විමසමින් ඒ රසයන් නැවත ඔබට සමීප කරන්න තමයි ශනිදා දවසේ මේ විදිහට ඔබ මුණ ගැසෙන්නේ. බක්මී විදුවත් එක්ක ආදරය බොහොම සමීපව ගොඩනගාගත්තු ඔබ ලංකාවේ විතරක් නෙවෙයි අන්තර්ජාලයේ අපිව රස විඳින ආදරණීය මිතුරන් මිතුරයන් විදිහට මේ වැඩසටහනත් එක්ක ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් ඒ රසයට අදත් අපි සාධාරණයක් ඉටු කරන්න සෝදානම් අපේ සිංහල සිනමා මතක ආවර්ජනය තුළ අපිට සුවඳට හැකි ඉතාම රසබර ගීතකුවක් මේ විදිහට රස විඳින්න ඔබට බොහොම ආදරෙන් අපි ආරාධනා කරනවා. ගීත අපි තෝරාගත්තේ 1959 වසරේ මැයි මාසයේ 20 වෙනිදා තිරගත වුණු ශ්‍රී 296 චිත්‍රපටයෙන්. ශ්‍රී චිත්‍රපටි නිෂ්පාදනයක් අධ්‍යක්ෂකවරයා ප්‍රේම්නාත් මොරාය. පුණ්‍ය හින්දෙනිය ජෝබේ වික්‍රම හෙන්රි ජයසේන දරති වැලන්සියා යන ඒ ගාමේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා මේ ඩොරති වැලන්සියා පසු කාලයකදී සුමිත්‍රා ෆොන්සේකා නමින් ඉතාමත්ම ප්‍රසිද්ධියටපත් වුණා සිනමා ශක්තිති ගාම්නි ෆොන්සේකාගේ සහකාරිය වෙලා සංගීතවත් කළා පීඑල්ඒ සෝම්පාල ගීපද රචකයා කරුණරත්න අභිෂේකද ගීතේ ගායනා කළා කලාශූරණී ලතාවල් පොළ සමග ධර්මදාස වල්පොළ පුණ්‍යහින්දෙනී සමග හෙන්රි ජයසේන චිත්‍රපටියේ මේ ගීතය නිරූපණය කළා. ඉන්දන කාලෙකින් ඔබට රස විඳින්න ලැබුණු ගීතයක් ඉතාම රසවත් මුල්ම ඒ රසය විඳින හැම වෙලාවකම අපිට දැනෙනවා. අපි යන්නේ ඊළඟට 1957 ජූලි මාසයේ 25 වෙනිදා පෙරගත වුණු දස්කම චිත්‍රපටයේ ගීතයකට මම හිතන්නේ ලලිත මහතා මේ ගීතයත් අපේ මිතුරන්ට බොහොම රසවත් අත්දැකීමක් බවට පත් වෙයි. මේ දස්කම චිත්‍රපටය ඉතාමත්ම විශේෂත්වයක් ගන්නවා අපේ ගායකයා එච්.ආර්. ජෝතිපාල. එච්.ආර්. ජෝතිපාල මහත්මයාට මොකද එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගීතයක් ගායනා කරමින් රඟපෑවේ පළමුවෙනි චිත්‍රපටය වුණේ මේ දස්කම චිත්‍රපටය. එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක මේ ගීතය ගායනා කළා චිත්‍රපටයේ සාදයකදී. බර්ට්‍රම් ෆර්නෑන්ඩෝ මේ චිත්‍රපටය නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළේ ජෝති සිංහ සංගීතවත් කළේ එඩ්වින් සමර දිවාකර දීපක රචකයා කරුණාරත්න අධිශේකර රවින්ද්‍ර රූපසේන දිස්නා රංජනි දඩ්ලි වානගුරු මුලින් කහඳවලාදීන් චිත්‍රපටයේ එදා රංගපෑවා අපෙන් කරන ඉල්ලීම් අපි සැලකිල්ලට ගන්නින් මොකද ඔබට ඒ ඉල්ලීම ඉටු කරනවා වගේම අපි හැම වෙලාවකම බලාපොරොත්තු වෙන්නේ මේ මුල්ම ගීතය එහෙ රසය ඒ රසය ඔබට විඳගන්න අවකාශය හදලා දෙන්න. අපි ඊළඟට යන්නේ ස්වර්ණා බේරත්න ගායනා කරන ගීතයක් රසුල දෙන්න. මේ ගීතය අපි උපුටාගන්නේ සුබද්‍රා චිත්‍රපටයෙන් 1960 වසරේ පෙබරවාරි මාසයේ 4 වෙනිදායි චිත්‍රපටයේ පෙරදැතුණා. චිත්‍රපටය නිෂ්පාදනය කරනවා අධ්‍යක්ෂණය කරනවා ෆිරිල් පී අබේරත්න CPA චිත්‍රපට වෙනුවෙන් සංගීතවත් කළේ පී.ආර්. පාපා දීපද රචකයා කරුණාරත්න අබේසේකර දමි ජයවර්ධන දිස්තරංජනී රෝහින් ජයකොඩි ඇන්තනි සී පෙරේරා වගේ ශිල්පීන් එදා සුභද්‍රා චිත්‍රපටයේ රංගපෑවා දිස්තරංජනී වෙනුවෙන් මේ ගීතේ ගායනා කළේ සබන් අභිරත්න විචාරයක් වැදගත්. ඔබ අපිට ලබා දෙන ඒ යහපත් දිරිගැන්වීම මම හිතනවා මේ වැඩසටහන තවත් රස කරගන්නට අපිට හැකිවන කාරණයක්. ඒ නිසා ඔබ ලිපි වලින් අපෙන් ගීත ඉල්ලලා තියෙන ගොඩක් දෙනෙක්. ඒ වගේම අපේ දෙවැනි සතියේ ආදරණීය රසිකයා රසිකා විදියට සහභාගී වෙන්න ලිපිවල තියෙනවා. ඉතින් මේ හැමෝගෙම නම් නොකියවත් පොදුවේ හැමෝටම ස්තුතිවන්ත වෙන අතර ඔවුන්ගේ ගීත එල්ලෙන් ඉදිරියේදී අපි බස්මිලෝඩ සටහනෙන් ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ලිපිනය නිෂ්පාදක බස්මිවිල්ලුව රන්දිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක බස්මිවිල්ලුව රන්දිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. අපි රල්මහත ඊළඟට යන්නේ චණ්ඩාල චිත්‍රපටයේ ගීතයකට 1964 වසරේ අගෝස්තු 15 තමයි චිත්‍රපටය තිරගත වුණේ. ඩීවි සෙනෙවිරත්න විසින් රචිත මා ආලය කළ තරුණයා නම්මුණු නවකතාව පාදක කරගෙන තමයි එළදිව ෆිල්ම් ආර්ට්ස් වෙනුවෙන් චිත්‍රපටය නිෂ්පාදනය කළේ එස්.බී.එස්. සෝමරත්න. එල්.එස්. රාමචන්ද්‍ර චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා සංගීතවත් කළේ එම්.කේ. රොක්සානි ගීපද රචකයා කරුණාරත්න අබේසේකර ජී.එස්.බී. රාණිතිරේගා මේ ගීතේ ගායනා කළා එදා චිත්‍රපටයේ ජෙනි විනිත්‍රිදා වෙනුවෙන් ස්ටැන්ලි පෙරේරා ජෙනි විනිත්‍රිදා ලියෝනි වීරසිංහ රෝගිදම සොමි නීගම ආදී චිත්‍රපටයේ එදා චරිත නිරූපණය කළා 1962 වසරට රජ මහතා සංසාරී චිත්‍රපටයේ 1962 වසරේ අප්‍රේල් මාසයේ 12 වෙනිදා තිරගත වෙනවා. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සිලෝන් තියටර්ස් සහ සමාගම අධ්‍යක්ෂකවරයා ශාන්ති කුමාර්. හර්බි සෙනවිරත්න ශාන්ති කුමාර් සීතා ජයවර්ධන ධර්මශ්‍රී රණතුංග ප්‍රමිලා කරුප්පු සුනිල් ප්‍රේමදාස එල්ලෙන් පෙරේරා ශ්‍රීමති රසාදරි වගේ අය දා චිත්‍රපටයේ කෙනෙක් සිටියා සංගීතවත් කළේ ජී.එස්. පෙරේරා. මේ ගීතේ පද රචකයා දීපි ෆර්නැන්ඩෝ ගීතේ ගායනා කරන අල්හාජ් මොහිදින් බෙග් ලතිෆ් බායි සමග ඒ.එම්.යු. රාජ් චිත්‍රපටයේ මේ ගීතේ ගායනා කරන අවස්ථාවේ රංගපෑවන් නිරූපණය කළ සුනි ප්‍රේමදාස එල්ලෙන් පෙරේරා සමග සිරිමති රසාදේ Thank you. කල්යායක ගොන්දෙන්නෙක් කතා වුණී ආ ඉන්නක ගොනෙක් වල්ගේ නැතුව වැනි වැනි වල්ගේ ඇති ගොනා මෙතෙන්ට බැටදුනී ආදුපත්තමත් වල්ගේ නැති බොනාවෙනි මනුසතා ලෝකේ ඉපදී මං මුලා වුණා මගදී හරි කියා කලේ වැරදි මරු වගේ අතේ පරදි මනුසතා ලෝකේ ඉපදී මං මුලා වුණා මගදී හරි කියා කලේ වැරදි මරු වගේ අතේ පරදි අසාධාරණේ මේ විනි මොරු වගේ වෝ අසාධාරණ විකුණුවි ඒවුනා දීනරගවි මරණේ දියා විකුණුවි මනුසසා ලෝකෙ ඉපදි මං උනා උනා මගදී හරි කියා තලේ වැරදි මරුවගේ අතේ පරදී සට පුටුවදති පුත්ත රෝග වන පිළියල් සැලඳ ගති දැන් දැන් කලක ඇගේ හැපුණක් කතා නැති දුප්පත් දාත කොයි කෝ මනුස්ස සතා ලෝකේ ඉපදී මං මුලා වුණා මගදී හරි කියා කලේ වැරදි මරු වගේ අතේ පළදි මනුස්ස සතා ලෝකේ ඉපදී මං මුලා වුණා මගදී හරි කියා කලේ වැරදි මරු වගේ අතේ පළදි වාගේ ධර්මේ මනුසතානෝ යෙපදී මනුලා උනා මගදී හරි කියාතලේ වැරදි මනුවගේ අතේ පරදී ගීතයක් මේ වගේ රාත්‍රියක මම හිතන්නේ හි උපරිම රසය ඔබ විඳින්න ඇති කියලා විශ්වාස කරනවා. අපි ඊළඟට යන්නේ විශේෂ ගීතයකට මම හිතන්නේ ඔබ අහලා බලන්න කොයිතරම් මේ ගීත රසවත්ද කියලා 1967 වසරේ පෙබරවාරි මාසයේ 22 වෙනිදා තිරගත වෙන සත් සමුදුර චිත්‍රපටයෙන් ඔබතාගත්තු ගීත. දිසානායක චිත්‍රපට සමාගම වෙනුවෙන් දොස්තර ලීනස් දිසානායක චිත්‍රපටය නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළේ ආචාර්ය සිරි ගුණසිංහ. සංගීතවත් කළා සෝමදාස ඇල්විටගල මේ ගීතේ ගායනා කළා එම්.ඩී. චන්ද්‍රපාල චිත්‍රපටයේ සිරිල් වික්‍රමගේ වෙන්වෙන් මේ ගීතය මේ චිත්‍රපටයට උපුටා ගන්නේ පద్මාවතී නම් වූ නාටකයෙන් මේ පද්මාවතී නාටකයේ මේ චාල්ස් ඩීස් නිර්මාතෘවරයා නාටකයේ වෙලින්දෙක් විසින් මේ ගීතය ගායනා කරමින් තමයි රඟපෑවේ මේ ගීතය සත්සමුදුර චිත්‍රපටියට මේ තරුණ ගැටවු ටිකක් හවසකට එකතු වුණාම උන්ති පහේ ගීතයක් ගායනා කරනවන් අන්නේ අවස්ථාවන් නිරූපණය කළා සිරිල් වික්‍රමගේ සෝමසිරි දේපිතිය ඇතුළු පිරිස ගීතය ගායනා කළා එම්.ඩී. චන්ද්‍රපාල, ලීනා ෆර්නෑන්ඩු, දිනමක හාමිනේ, ස්වර්ණමල්ල ආරච්චි, එඩ්මන් විජේසිංහ යන අය එදා සත්සම්බුදු චිත්‍රපටයේ චර්තන නිරූපණය කළා. දන්සාවේ ඇගේ වර්ණ ස්වර්ණාවේ නව ඇගේ වර්ණ ස්වර්ණාවේ අව ඇගේ වර්ණ ස්වර්ණාවේ ලම දහන්සින් තෙබෙනේ මාලේ නතර බැදී දැක්කොත් මාවතී අලේ නොකර බැදී ලලාතේ චන්ද්‍රයා තෙබෙනේ මේ විදිහට අපි ඒ රසයනුත් ඔබට සමීප කරන බක්මීල වැඩසටහනෙන් ඒ තමයි විශේෂත්ව විවිධ සංනිර්මාණ පද රචනා ඒ වගේම සංගීත නිර්මාණයන් ගැයුමන් මේ සිංහල සිනමාවෙන් තෝරාගෙන අපි රසවත් භාවය ඔබට විඳින්න දීලා තියෙන්නේ. ඉතින් අද දවසේදීත් අපි ඔබට ආරාධනා කරන්න කැමති ඔබ කැමති ගීත තියෙනවා නම් අපි දෙවෙනි වැඩසටහනට ඔබ රසිකෙක් රසිකාවෙක් විදිහට හැමමාසිකව සම්බන්ධ වෙනවා නම් ඔබට පුළුවන් ඔබ කැමති ගීත 10ක් ලියලා මේ දුරකථන අංකයක සහිතව අපේ ලිපිණයට කරන්න නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල අපේ ලිපිණේ අපි යන්නේ ඊළඟට සනසම කොතන චිත්‍රපටයේ ගීතයකට 1966 වසරේ පෙබරවාරි මාසයේ 18 වෙනිදා චිත්‍රපටය කරගත වුණා. යුනිසින් මෙටෙක්නිකා චිත්‍රපට දෙමින් සෝමසිරි පෙරේරා චිත්‍රපටය නිෂ්පාදනය කළ අධ්‍යක්ෂකවරයා K.W. පෙරේරා සංගීතවත් කළේ ආචාර්ය පෙන්සිල් කේමදාස ගීපද රචකයා ධර්මසිරි ගමගේ ගීත ගායනා කළා කලාශූරණී ලතා වල්පොල චිත්‍රපටයේ ජීවරාණී කුරුකුළු සූරිය වෙනුවෙන් චිත්‍රපටයේ ජීවරාණී කුරුකුළු සූරිය රෝහල් හෙදියකගේ චරිතයක් තමයි නිරූපණය කළේ රාත්‍රී වැඩමුළුවේ සඳහා සූදානම් වන හෙදියක් තමන්ගේ කාන්සිය පාළුව නිවා ගැනීම සඳහා ඒ සූදානම් වෙමින් මේ ගීතය ගායනා කළා. ගාමිණී ෆොන්සේකා, ජෝබේ වික්‍රම, ජීවරාණි පුරුකුල් සූර්ය, සංදේ කුමාරි හේදාසු ගුණසේකර රොසලින් ෆර්නෑන්ඩි යන අය එදා චිත්‍රපටයේ ඉන්නේ සිටියා. රසවින්දේ සනසුම පුතන චිත්‍රපටයෙන් ගීතය පුතා ගත්තේ. අපි යමු ඊළඟ ගීතයට තවත් ගීත දෙකක් අහන්න අපිට වෙලාව තියෙයි අද දවසේ බක්මී බලස්ථානෙන් වෙස්කත් චිත්‍රපටයෙන් ගීතය පුතා ගන්න 1970 දෙසැම්බර් මාසයේ 10 වෙනිදා පිරගත වුණා. චිත්‍රපටය නිෂ්පාදනය කළ දිසානායක චිත්‍රපට වෙනුවෙන් දොස්තර නිල දිසානායක අධ්‍යක්ෂකවරයා වසන්ත උදේසේකර වසන්ත උදේසේකර සිනමාවට කැඳගෙන ඉන්නේ ඔහුගේ පළමුවෙනි අධ්‍යක්ෂණය විස්ගත්තු දීපද රචකයා මහගම සේකර සංගීතවත් කලා සෝමදාස අල්විතිකල ගීතේ ගායනා කරනවා ආචාර්ය වික්ටරත් නායකයන් නාමල් වීරමුණි සෝමසිරි දෙහිපිටිය සිරිල් වික්‍රමගේ විමල් කුමාර් ද කොස්තා දයා තෙන්නකොන් ආදීන් එදා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතවංග පැවවා ඒ වගේම වික්‍රත්නායකයන් මේ ගීතය ගායනා කරන්නේ චිත්‍රපටයේ කිසියම් සාදයක Thank you. අඩවන් දැසින් පවසනු පහත ජීවිතයේ රස මේ යොදවන් දැසි පවසනු අහසි ජීවිතේ රස මේයයි විකසි අදවන් දැසි පවසනු සමගින් අද අපි වැඩසටහනින් සමුගෙන යනවා ඔබට පිළිවන් බක්මීවිල්ල වැඩසටහන පිළිබඳ ඔබේ අදහස් අපිට ලියලවන්න අපේ ලිපිනය නිෂ්පාදක බක්මීවිල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක බක්මීවිල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල අදත් වැඩසටහනේ සහාය නිෂ්පාදනය ලලිත් ප්‍රනාන්දුගෙන් තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව රන්සරලෙන් රන් රස භූමා රන් වැලිසේ රන් කොට සේවා රන් ගිරිහිස රන් අකුරින් ලියමුණු රන් ගිරි ශ්‍රී ලංකා 104.4 105.4 රන් ගිරි ශ්‍රී ලංකා මානසික ක්ලේශය